මේ සැප තුළ දුක දකින්වායයි දේශනාවේ සඳහන් වෙයි. එහිදී දැකිය යුතු ආදීනවය මොනවාද? එම ආදීනවය විස්තර කරලා දෙන්න කියලා දැන් මෙච්චරත් මේ උදේ ඉඳන්ම කළේත් ওই ටික තමයි. සැප තුළ දුක දකින්න ආකාරය. දැන් බුදුරජාණන් වහන්සේ මේකට මෙහෙම උපමාවක් පෙන්නනවා. මත්පැන් වලට ගිජු පුද්ගලයෙක් ඉන්නවා. දැන් ඒ කාලේ නිතිවිච විශේෂ මත්පැන් වර්ගයක් තමයි රා කියන්නේ. කිතුල් රා, පොල් රා, ඒ ආදි වශයෙන් ගන්න වේවා තියෙනවා. ඉතින් මේක හොඳට පෙන දාලා සුවඳත් එනවා. පැහිලා තියෙනවා. බිව්වහම වේරි වෙනවා. අත්දැකීමක් තියෙන මිනිස්සුයෝ ඉන්නවා. හරි ප්‍රියයි. ඒ රාමුට්ටියක් ගෙනත් තිබ්බහම විදහාට බොණ්ඩල හැක් තියෙනවා. ආ කලබල වෙන්න මේක අහගෙන ඉන්නකො කියන එක. අද මේ රාමුට්ටියට වහ දාලා තියෙන්නේ. බිව් එක මැරෙනවා. දැන් මොකද කරන්නේ? ඔන්නම් බොන්න. ගත වීදුරුව පැත්තක දාලා පැනලා දුවනවා මිසක් දැන් බොනවද? මෙන්න නෙමෙයි එන්න එන්න ඉක්මන් කරලා. මොකද මේක සුවඳක් තියෙනවා. ඒ රහක් තියෙනවා. මත් වීම විරීමක් තියෙනවා. අඩුවක් මොකුත් නැහැ. එහෙනම් වහදාලා කිව්වේ වහදාලා තමයි තියෙන්නේ. බොන වෙලාවෙන්නේ මේක එන්නේ. බීලා හිටන් දවසක් ඉදිරිය යනකොට තමයි ලේ බඩ ගිහිලා පටන් ගන්න. එහෙම වහත් ඒ දැන් මැරෙන්නේ නැහැ බොන්න. හැබැයි හෙට ලේබල ගිහින් මැරෙනවා කිව්වොත් අද වෙරි වුණා කිව්වොත් බොයිද? දැන් බුදුරයන් වහන්සේ යනවා මේක සත්‍ය වශයෙන් දැක්කනා මේකල වහදාලා තියෙන්නේ. මේක බිව් එක හෙට මැරෙනවා. අද නා වෙරි වෙනවා. ඔහොම දන්නවනම් එහෙම. අවංකවම දන්නවනම් ඔහු ඒ ප්‍රියපලාපයෙන් බාර ගන්නවා. වටිනා රාබදුනා කියන වචනේවත් ඒ කිරෙහි තියෙනවාද? කවුරු හරි අල්ලා පවන්න හැදුවොත් ඔහු දැන් කොහොම කතා කරයිද? මෙන්න මට රාපවනෝ කියයිද මෙන්න මට වහපවනෝ කියයිද දැන් තේරුම් ගන්න රාබඳුන වහබඳුනක් උනේ මොකක් නිසාද ඒකේ සුවඳත් එහෙමමයි රසත් එහෙමමයි මත්වීම වෙරිවීමත් එහෙමමයි ඒවේ අඩුවක් උනේ නැහැ එහෙනම් තව අමතර දෙයක් දැක්කා එවලේ වෙන දෙයක් නෙමෙයි ඊට පස්සේ වෙන දෙයක් මොකද්ද මේකට නොදැනෙන්න වහදාලා තියෙනවා මේ වහත් නිසා මේක පෙවුන කෙනාට හෙට වෙනකොට පටන් ගන්නවා ලේබල යන්නේ ඊළඟට වෙන බේත් කළා මොනවා කළා හරියන්නේ නැහැ ඔක්කොම පපු ගාව දුකුණු වෙලා මැරෙනවා. දවසයි දෙකයි මැරෙනවා. අද නම් මැරෙන්නේ ඕක දන්නවා නම් අද මැරෙන්නේ නැතුව අද සුව වුණාට. යා ඒක සුවයි කියන වචනෙටවත් දාන්න කැමති නෑ දැන්. දැන් රාබඳුන කියන එක වෙනුවට වහබඳුන කියන වචනේ භාවිතා වෙනවා. රාබඳුන වහබඳුන උනේ මොනවා නිසාද? ඒක වහක් තිබුණ බව දන්නේ නැහැ පස්සේ දැනගත්තා. දැනගත්ත මොහොතේ තමයි මොකද කරන්නේ? වහබඳුන කියලා දන්නවා. කටේ එහෙම ගාලා තිබුණා පොඩ්ඩක් එහෙම. ඊට පස්සේ දැනගත්තා නම් මොකද කරන්නේ? කෙල ගහනවා තුක් කියනවා ඔක්කාරය දානවා වමන කරනවා බීත් ගහලා දුවනවා. දැන් දන්නවා මේකෙන් හිට වැරෙන්න පුළුවන්. එන ඉතුරු ටික බොනවා නෙමෙයි පොඩ්ඩක් ගෑවිච්ච පෙවිච්ච හරියක්. අහක දාන්න ක්‍රමයක් හොයනවා වාතියෙන කියලා දැනගත්තා. මෙන්න මේ වගේ මේ ලෝකේ පංචකාමී ආස්වාදයි අර රාබඳුනවා වගේ. ඔය මැත්තේ ගියාම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසයන්ට පත් වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඒ වෙලේ නෙමෙයි. ඒ වෙලේ පැන්නට පස්සේ සිද්ධ වෙන දෙයක්. ඕක තමයි කරන කලට පව මීරිය මීසේ. ඒ පාපය කරන්නේ බොහොම මිහිරියාවෙන්, සතුටින්, ආස්වාදය බලාගෙන. විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. අන්න ඒක දැක්ක දාන තමයි තේරෙන්නේ. හරි භයානකයි. මේ සුවදී. අන්න දුක අන්න සැප දුක වෙන හැටි. එහෙනම් ධර්මයේ තුලින් දැක්කහම තමයි ධර්ම න්‍යායෙන් දකින්න ප්‍රඥාවෙන් ඒක දුකක් කියලා. හැබැයි ඒ විලාවේ දකින්නවා හැබැයි මේක ආස්වාදයි. බිව්වොත් සුවද ඇනිනවා. හැබැයි සිද්ධ වෙන්නේ මොකද්ද? පෙවෙන්නේ වහ. රා කියලා බිව්වට. අන්න ඒ වගේ දකින්නවා ඕක. ඊයාගේ පංචකාමිය ආස්වාදයි කියලා භාවිතා කළාට මොන පංචකාම සුවයි කිව්වත් මම ගිලගෙන තියෙන්නේ වහකදක්නේ. මොකක් නිසාද එහෙම කියන්නේ? ඒ මුල් කරගෙන ඇති වෙන මානසිකත්වේ කොච්චර කාලෙකින් ගොඩ ගන්නද? ඒ හේතුවෙන් හටගන්නා වැඩපිළිවෙල කොච්චර තියෙනවද? ඒ හටගන්න වැඩපිළිවෙල අපි දන්නේ නැති. විනාශ කීයකට පමුණවනවද? අන්න ඒක දකින්න ඕනේ ධර්මානුකූලව. එහෙම දකින්නකොට පේනවා. ඒ මුල් කරගෙන නැති වෙන්නා වූ විවිධ විනාශයන්ට ගෝචර වෙන හැටි. ඒ දකින්නේ අපිට පේන්නේ ඊටාම අල්ප මාත්‍රයයි. යම්කිසි දවසක් පහළ වෙච්ච බුදු පසේ බුදු මහරහත් ආදී උත්තමයන් වහන්සේලා මෙන්ම අවිඥාලාභී උන්වහන්සේලා හිටියා එහෙම මොකද කරන්නේ? උන්වහන්සේලා දැකපු තව දේවල් කියනවා. අනික් අයට මේ මස් ඇහෙන් දකින්න බැරි. ප්‍රඥාවෙන් ඒ වගේම දිවැසින් දැකිය යුතු දේවල් දැකලා විග්‍රහ කළා දිනා මෙන්න මෙහෙම දේවල් වලට මෙහෙම විපාක එනවා. ඒ තැන්වල විග්‍රහ වෙච්ච අපෙන්නනවා. ඒතොර ඇති වෙන විශ්වාසයක්. පුදුම දෙයක් නෙමෙයි ඒක. මහා භයානකයි. ආස්වාදයෝ කියන්නේ වර උගුල්නේ. පළමුව විශ්වාසයේ බීජය කියන ශ්‍රද්ධා බීජය කරනවා කිව්වේ ඒකයි. ඊට පස්සේ තමා මොකද කරන්නේ? තමා තුළ පෝෂණය, දහම් පෝෂණය ඇති වෙන්න මාර්ගය පූර්ණය කරන්න පටන් ගන්නවා. මමත් ඕක ඇත්තම දකින්න ඕනේ. මොකද ඒක බුදුරජාන් වහන්සේ විතරක් දැකපු සිද්ධියක් නෙවෙයි. උන්වහන්සේ ශ්‍රාවකවන අපිටත් මේක ගෝචරයි මෙන්න මේ මගේ ඵලයල්ලා කියලා විග්‍රහ කරනවා. ඒකෙහි විශ්වාසය තියලා යම් කෙනෙක් මාර්ගය අනුගමනය කරනකොට වැඩි කල් යන්නේ ඉස්සර අවංකව කරගෙන ගියා නම් එයාට පේන්න පටන් ගන්නවා භූත ලෝකේ පටන්ගෙන ওই ලෝකවල ක්‍රමවේදයේ පේන්න පටන් ගන්නවා. Taman සසරේ ආවද නැද්ද කොහොමද හිටියේ කියලා පේන්න පටන් ගන්නවා. හීන පේනවා වගේ තමයි ඉස්සෙල්ලා දකින්නේ ඉරිය කරනකොට. හැබැයි හැබෑ වූ සීන වාගෙම දැයිනවා. මුල පටන් ගන්න එහෙමයි. කල්යන්න යන්න මෝරන්න මෝරන්න හොඳ පැහැදිලිව දකින්න පටන් ගන්නවා. ඊයේ පෙරේදා ගියේ ගමනක් ගිහින් ආවා වගේ. ඒ උපරිමයෙන් සුද්ධ වුණාම. ඉතින් එහෙම තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕනේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කවුරු හරි හවට්ටන්න ඕවා කියලා නැහැ බොරු කියලා නැහැ. උන්වහන්සේලාට එහෙම ලෝකයා මුලා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. උන්වහන්සේලා යම්කිසි රාග දේශ මොහ අත්හැරියේ මුලා වෙලත් නෙමෙයි. සත්‍යය දැකලා. එහෙම ක්‍රමයක් තියෙන නිසා. ඒ තමන්ගේ අධ්‍යක්ෂක ක්‍රමයේ ලෝකයට දෙන එක තමයි මේ ආර්ය විනයේ ඉන්න දේශකයන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය. මග අනුගමනය කරන අයටත් ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒ ආශිර්වාදයත් ඒ දේශනා මාධ්‍යයත් අනුගමනය කරලා ඒ නිසා ඒ අය තේරුම් ගන්නවා මේ කිව්වේ බොරු නෙමෙයිනි. මටම හොප්පු වුණානි. මම මේක දැක්කනි. අන්න එහෙම දැනගන්න පුළුවන් අවස්ථා එනවා. ඊට පස්සේ ඔක්කොම දකින්න දෙයක්වත් නැහැ. තමන්ගේ විශ්වාසවන්තයෝ හිතවත්වන්තයෝ 100ට 10ක්වත් මේක දැක්කා නම් එහෙම. අනිකාට විශ්වාසයෙන් හොඳටම ඇති. අපි අහනවා හදර ගියා කිව්වහම මිනිස්සු විශ්වාස කරනවා. එහෙම නැත්නම් ඇමරිකාව රුසියාව එංගලන්තය කියලා රටක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒක සැක දැහුවොත් සැකත් නැහැ කියනවා. ඒ තරම් විශ්වාසයි. ඒ කියන්නේ විශ්වාසය ඇති වෙන ඔයා ගියාද ඒ රටට? නෑ මම නම් ගියේ නෑ. එහෙනම් කොහොමද විශ්වාසය ඇති වුනේ? ඉතින් මේ ගියාය කියන්නේ. ඉතින් ගියායිද ඔක්කොම කිව්වේ ගියායමද ඔයා දන්නවද? නෑ ඉතින් විශ්වාස කරන්න පුළුවන් අය. අන්න මතුවෙනවා අන්තිමට බලනකොට විශ්වාසයේම නොකැලැල් විශ්වාසයක් කියන එකක් තියෙනවා. අන්න ඒ වගේ මේ ධහම තුල බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පෙන්වා දුන ධහම අනුගමනය කරන පිරිස අතරේ යම් යම් පිරිසක් ඒ අධ්‍යක්ීම ලබනවා නම් ඒ සියල්ලන්ගේම දත්යන් එකතු කරගෙන මේක නම් බොරුවක් නෙමෙයි ඇත්ත වශයෙන්ම තියෙනවා මට විශ්වාසයක් නැහැ අන්න එහෙම විශ්වාසයක් ඇති වෙනවා ශ්‍රද්ධා මුල් කරගෙන ඊට පස්සේ තමන්ගේ උත්සාහය වීරිය වැඩි වෙනවා ප්‍රඥාව තිබුණා නම් හේතුව උප්පත්තියක් තිබුණා නම් අර උතුලින් මෝරලාගෙන ඇවිදිලා එක්ක තව වැඩිපුර සාසන මාර්ගයේ මෝරනවා එහෙම නැත්නම් ඵලයේ ලැබෙනවා. ලැබෙනකොට Tamanටත් ඒ හේතු වාසනාව අත්දකින්න පුළුවන්. ඉතින් මෙහෙම තෝරා ගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න නෑ හොදට වැටහෙනවා.